බුද්ධහය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධාරෝප වහිනිය ඔස්සේ එමෙන්ම ලක්විරුගුවන් විදුලිය ඔස්සේ මිලිඳු රාජ ප්‍රශ්නය උතුම් සදහම් පිළිසඳර රැගෙන අපේ තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් මහා සංඝරත්නය ආශිර්වාදය නිසා පසුගිය වැඩසටහන් ගණනාව ඔස්සේම උතුම් දහම් කාරණා පිළිබඳව මනවින් දැනගන්නත් ඒ දහම් කාරණා මනවින් අවබෝධ කරගන්නත් අනුමෝදන් වන්නත් ඔබටත් මටත් අවස්ථාව ලැබුණා. ඉතින් අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා මේ සියලු කාරණා අද දවසෙත් අපි මුලින්ම ලොකු ස්වාමීන් වහන්සේ වන්දනා කරගෙන මේ උතුම් දහම් පිළිසඳර ආරම්භ කරමු. අද විශේෂයෙන් මිලිඳු රාජ ප්‍රශ්නයේ සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්වයේ දරන්නේ කැනඩාවේ පදිංචි පින්වත් ලිලී ප්‍රේමලතා මෑණියන් නිල්මිනී සහ සමන් විජේවර්ධන යුවළ ශ්‍යාමා සහ කපිල පෙරේරා යන යුවළ ඇතුළු කොට මේ පින්වතුන් විසින් තමයි දායකත්වයේ සදන්නේ. අපි මේ උතුම් දායකත්වයට අනුමෝදන් වෙමින් සදාම් පිළිසඳර ඔබට සමීප කරන්නම් විශේෂයෙන් පසුගිය වැඩසටහන් ගණනාව ඔස්සේම අපට මිලිඳු රාජ ප්‍රශ්නය පළවෙනි පොත් වහන්සේ පිළිබඳව තමයි අවධානය යොමු කරගනිමින් මේ පිළිසඳර ඔබට සමීප කරන්න අවකාශය දුන්නේ. ඉතින් අද දවසෙත් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ දහම් පිළිසඳර අපට කරුණාවෙන් පහදා දෙනවා. අපි මහා සංඝරත්නය নমස්කාර කරගෙන පිළිගනග මේ උතුම් දහම් පිළිසඳර අද දවසෙත් අනුමෝදන් වෙන්න සූදානම් වෙමු. ඉතින් අපට කරුණාවෙන් මිලිඳු රාජ ප්‍රශ්නයේ උතුම් සදාම් පිළිසඳර පිණිස අද දවසෙත් මැදිරියට වැඩම කොට වදාළ අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ ශිෂ්‍යරත්නයන් වහන්සේ අවසරයි වැලිමඬ සද්ධා ශීල අපේ ස්වාමින්දයන් වහන්සේ අපි හැමදෙනාම ගෞරවයෙන් වන්දනා කොට පිළිගනිමු ස්වාමීනි අපගේ নমස්කාරය වේවා සාදු සාදු සාදු අවසරයි ස්වාමීනි අපිට මිලිඳු රාජ ප්‍රශ්නයේ උතුම් සදාම් පිළිසඳර ගිය මාසෙ පුරාම පවත්වන්නට යෙදුණා. ඔබ වහන්සේ මේ පළවෙනි පොත් වහන්සේ ඇසුරෙන් කාරණා අපට පැහැදිලි කරලා දෙන්නේ. ගියවර වැඩසටහන වෙද්දී අපිට පොත් වහන්සේ නිමා කරගන්න අවස්ථාව යෙදුණා ස්වාමීනි. රජගෙදර සාකච්ඡාවක් නිමා වුණා කියලා ඔබ වහන්සේ අපිට කරුණු මතක් කරලා දෙන්න අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත්තු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. සාදු සාදු සාදු පින්වත්නි පින්වත් මහත්මයා මිලිඳු රාජ ප්‍රශ්නේ ඉගෙන ගන්න ලැබීම විශාල භාග්‍යයක් කියන කාරණාව අපි නිතර සීකරන දෙයක්. එහෙමයි සර්. ඉතින් පළවෙනි පොත් වහන්සේ සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්න ලැබීමත් විශාල භාග්‍යයක්. එහෙමයි සර්. සාමාන්‍ය මමත් හිතුවේ නෑ ඒක අපිට ඒක මිනිසුන්ට කියලා දෙන්න අවස්ථාව ලැබෙයි කියලා. මොකද ඒ ධර්මය ඒ වාගේ ධර්මපරයායක් එක දිගට ඉගෙන ගන්නවා කියන එක දුර්ලභයි. ගොඩාක් බාධා සහිතයි මේක. එක දිගට එහෙම කරගෙන යන්න බෑ. නමුත් පින්වන්ත මිනිස්සු ඉන්නවා මේ වැඩසටහන එක දිගටම බලපුවා ඉන්නේ. ඒකට ඒ අය බැලුවා නම් එයාලට දැනුම් සම්භාරයක් ලැබෙනවා. මේ මිලිඳු රාජ ප්‍රශ්නය පාලි භාෂාවෙන් ඇවිල්ලා සරණංකර සංගරාජ හාමුදුරන්ගේ කාලේ ඒ කියන්නේ කීර්තිසී රාජසිංහ රජුව ලංකාවේ හිටියේ ඒ කාලේ ලංකාව 168 වෙනි රජුව වගේ. එහෙමයි ස්වාමී. ඒ රජුරන්ගේ කාලේ සරණංකර නායක හාමුදුරන්ගේ ගෝල නමකගේ ගෝල නමක් වගේ. එහෙමයි. සීනිති කුමරේ සීනිති කුමරේ සුමංගල නායක හාමුදුරුවෝ කියන්නේ. ඉතින් මේ හාමුදුරුවෝ තමයි ඉස්සල්ලාම මේක සිංහලයට පරිවර්තනය කරන්නේ. එහෙමයි. ඉතින් ඒ තාක්කල් ඊට පස්සේ කාලෙන් කාලෙට සංස්කරණය වෙමින් සංස්කරණය කියන්නේ අර ඒ භාෂාවට ඒ ආර්ථ ගනිමින් ආපු පොත් වහන්සේලා වර්තමානයේ ඒ අර්ථ ඒ pāli භාෂාවෙන් ආපු අර්ථ ඒ විදිහටම ලොකු ස්වාමීන් වහන්සේ අනුවාදනය කළා තමයි මිලිඳු රාජ ප්‍රශ්නේ අපිට මේ විදිහට ලස්සනට කියවන්න අවස්ථාව ලැබෙන්නේ. එහෙමයි. මේ මිලිඳු රාජ ප්‍රශ්නේ තේර පරම්පරාවෙන් ආවට පස්සේ මේකේ සම්පූර්ණ ප්‍රශ්න තියෙනවා මහත්මයා 304ක්. එහෙමයි. එයින් 342ක් ප්‍රශ්න පොත්වල නැහැ. එහෙමයි ස්වාමී. එතකොට අදටත් මේ ප්‍රශ්න 41 මොකක්ද කියලා දන්නේ නැහැ. එහෙමයි. ඊට පස්සේ මේ 262ක් ප්‍රශ්න අපිට මේ මිලිඳු රාජ ප්‍රශ්නේ පොත් වහන්සේලා හතර නමකින් දැන් අපි පොත් වහන්සේලා හතර නමක් විදිහට මහමෙවුනාවෙන් අනුවාදනය කරලා තියෙනවා. නැත්නම් මිලිඳු රාජ ප්‍රශ්නේ ලොකු පොත. එහෙමයි. එතකොට පොත් වහන්සේගේ තියෙනවා. මේ ප්‍රශ්න කොච්චර මේ බුද්ධ ශාසනයත් එක්ක බද්ධයිද කියනවා නම් ආශ්චර්ය අද්භූත කාරණේ තමයි. මේ ප්‍රශ්න 304 රජතුමා නාගසේන මහරහතන් වහන්සේගෙන් අහලා ඉවරනකොට මේ මිහිමණ්ඩල කම්පා වෙන්න ගන්නවා. එහෙමයි සර්. ආකාශයේ විදුලි කොටන්න ගන්නවා. මල් වර්ෂා ඇති වෙන්න ගන්නවා. එච්චර මේ බුද්ධ ශාසනයේ මහා සිංහනාදයක් වුණා මේ මිලිඳු රාජ ප්‍රශ්න. එහෙමයි ස්වාමීනි. ඒ නිසා ඔබට මිලිඳු රාජ ප්‍රශ්නේ ඉගෙන ගන්න ලැබෙන අවස්ථාව නම් මගහැර ගන්න එපා. අපිට මොන හරි වෙලා හෝ එහෙම නැත්නම් මහත්යට මොකක් හරි වෙලා හෝ එහෙම නැත්නම් මේ මාධ්‍යයට මොකක් හරි වෙලා හෝ මේවා නැවතුණා කියන්නේ ඒත් ඔබ ධර්මයේ සොයාගෙන යන එක නතර කරන්න එපා. මේක ඉදිරියට ගොඩාක් ලස්සන සාමාන්‍යයෙන් මිලිඳු රාජ ප්‍රශ්නේ අපි පොත් වහන්සේලා හතර නමකටනේ ලොකු සාන්නාංශය අනුවාදනය කළා තියෙන්නේ. එහෙමයි සාමි. ඒකෙන් ගැඹුරුම ටිකක් ඒ තේරුම් ගන්න අමාරුම කාරණා තියෙන්නේ පළවෙනි පොතේ. එහෙමයි. ඊට පස්සේ හතරවෙනි පොතේ අවසාන වෙනකොට ටිකක් එක දිගට අර තේරුම් ගන්න අමාරු ස්වභාවයක් එනවා. එහෙමයි. නමුත් මේ දෙවෙනි පොත් වහන්සේ තුන්වෙනි පොත් වහන්සේ කියන්නේ අතිශයින් මිහිරි එක එක විදිහට දැන් කාගේ හරි හිතේ ඇති වුණොත් මේ මොකක් හරි ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම බොහෝ විට මේ මිනිදුරාජ ප්‍රශ්නේ තියෙනවා එහෙමයි හරි බුදුම දැන් මම දෙවෙනි පොත් වහන්සේගේ ප්‍රශ්න කතාව ගත්තා දෙවෙනි පොත් වහන්සේගේ ප්‍රශ්න පටන් ගන්නේ මේ මේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ පුද පූජා තියලා හොඳයිද? දැන් ඔය කියන්නේ පැවිදි වලට ඇයි ගඩොල් ගඩොල් වලට මේ පූජාවල් තියලා ඊළඟට ඕවට ඇයි කරන්නේ ඊට වැඩි හොඳයි මේ අසරණ මිනිසුන්ට දුන්නා නම් කියලා කියන්නේ. එහෙමයි. මේ මිලිඳු රජුරෝ ඔය ප්‍රශ්න අහලා තියෙනවනේ. එහෙමයි. හැබැයි මිලිඳු රජුරේ වහන්නේ අනාගතයේ අසත්පුරුෂයන්ට මේ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ කලින්ම උත්තරේ දීලා තියන්නේ කියන්නේ. එහෙයි ස්වාමීන් හරි පුදුමයිනේ. හරි පුදුමයි සාමි. ඉතින් ඒ නිසා මේ හරි පුදුම ප්‍රශ්නයක් මිලිඳු රාජ ප්‍රශ්නය. ඉතින් දෙවිනි පොත් වහන්සේගේ ප්‍රශ්න ඒ ඒ ධර්මයේ කතා කරගන්න ලැබෙන මිහිරි දහම් සංවාදයේ මේ බුද්ධ ශාසනයේ මාණික්කයේ උපදම දමා කෙනෙකුට දකින්න ලැබෙන මේ උපදම දමා බැබලෙන මාණික්කයේ ධර්ම මාණික්කයේ දකින්න ලැබෙනවා වගේ එකක්. එහෙමයි. ඉතින් ඒ නිසා කෙසේ නමුත් ඊළඟට තමයි මේවා අහන අයගේ ඥානෙ මොහු පුරා යනවා එහෙමයි අසන අයගේ ඥානෙ මම දැක්කා මිලිඳු රාජ ප්‍රශ්නේ අවසානයේ තියෙනවා මේ මිලිඳු රාජ ප්‍රශ්නේ කතා කරන අහන අයගේ ප්‍රඥාව මොහු කරන්න ගන්නවා කියලා එහෙමයි ස්වාමීනි මොහු කරන්න ගන්නවා කියයි ඒ නිසා ධර්මයේ ගැන තේරුමක් නැති යම්කිසි නුවණ මද කෙනෙක් වුණත් මේ මිලිඳු රාජ ප්‍රශ්නේ අවධානයෙන් ශ්‍රවණය කිරීම තුළින් ඔහුට නුවණැත්තෙක් වීම පිණිස හේතු සම්පත් සකස් වෙනවා. ඒ නිසා මේ භාග්‍ය නම් අතිශයින් ශ්‍රේෂ්ඨයි කියන කාරණාව තමයි මුලින්ම මට ප්‍රකාශ කරන්න තියෙන්නේ අලුත් දහම් පොත මේ පටන් ගන්න කලින්. අවසරයි ස්වාමීනි. ඉතින් ඒකයි. ඉතින් ඒ නිසා මහත්තයා දැන් ඔබට මතක ඇති මිලිඳු රාජ ප්‍රශ්නේ අපේ මිලිඳු රජතුමා මේ සංවාද කර කර ඊට පස්සේ ඒ පැත්තේ පඬිවරු හොය හොයා ගිහිල්ලා ඉතින් ඒ සියලු දෙනා තමන්ගේ මේ වාද ප්‍රතිවාද තුලින් මැඩ පවත්වලා ඊට පස්සේ කෙලවරක් නැතුව ප්‍රශ්න අහන එකෙන් වෙහෙස වෙන්නේ නැතුව රහත් සංඝයා පවා ඒ ප්‍රදේශය අත්හැරලා ගියා. මොකද රහතන් වහන්සේලා වාද කෙරෙහි මේව වෙන්නේ නැහැ. දැන් මේ දෙදෙනාගේ මිලිඳු රාජ්ජුරුවන්ගේ නාගසේන මහරහතන් වහන්සේගේ සංසාර පුරුද්දක් නිසා මේ පිනිසම දෙදෙනා පහළ වෙච්ච නිසා මේක මෙච්චර මේ ප්‍රශ්න 300 ගානකට යනවා. එහෙමයි ස්වාමී. මිසක්ක මේ අරහත් ඉතිහාසයේම රහතන් වහන්සේලාගේ ශාසන ඉතිහාසයේම මෙච්චර ප්‍රශ්න උත්තර මෙච්චර ප්‍රශ්න උත්තර විදිහට මේක පටලැවිලා ගිහිල්ලා නැහැ. එහෙමයි ස්වාමී. ඒ නිසා මිලිඳු රාජ ප්‍රශ්නේ අරන් මිලිඳු රජුරුයි නාගසේන මහරහතන් වහන්සේ මෙහෙම ප්‍රශ්න කතා කරගෙන කියා වාද විවාද කළා කියන එක අද කාලෙට ගන්න බෑ. එයා ශාසනේ දන්නේ නැහැ එහෙම වුණොත්. එහෙමයි ස්වාමීනි. මේකේ ඉතිහාසය ඉඳලම තියෙනවා මේ සාකච්ඡාව පිණිසම මේ වාද ප්‍රතිවාද සහ උත්තර ප්‍රතිඋත්තර පිණිසයි මේ රහතන් වහන්සේ මිලිඳු රජුගේ පහළ වෙන්නේ. අනිතකේ උත්තරමයන්ගේ සංසාරයේ පුරුද්දක් තියෙනවා. එහෙමයි. ගුරුගෝල සම්බන්ධයක් තියෙනවා. ප්‍රාර්ථනාවක් තියෙනවා. ඒකත් එක්කයි මේක වෙන්නේ. ඉතින් ඒ රජතුමාට අවසානයේ නාගසේන මහරහතන් වහන්සේ දෙව්ලොවෙන් වැඩපු උත්මේ සද්දවිඳුගේ ආරාධනාවෙන් මේ බුද්ධ ශාසනය බේරගන්න හෝ බුද්ධ ශාසනය බබලන ගොඩාක් සංසිද්ධි වෙලදී සද්දවිඳු මෙඳුහත් වෙලා තිබෙනවා. ඉතින් තවතිසාවෙන් එන මහා දිව්‍ය රාජ්‍යයක් විදියට තමයි ඉන්නේ. ඉතින් අසගුත්ත මහරහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලාගේ ආරාධනෙන් උන්වහන්සේ මේ මව්කුසක බිහි වෙන්නේ. ඉතින් මේ විදිහට මිලිඳු රජුරෝප මේ නාගසේන මහරහතන් වහන්සේ පහළ වෙලා උන්වහන්සේ පුංචි කාලේම පැවිදි වෙලා රෝහණ මහරහතන් වහන්සේ ළඟ පැවිදි වෙලා අභිධර්මයේ මුලින් ඉගෙනගෙන පස්සේ සූත්‍ර විනය ඉගෙනගෙන උන්වහන්සේ බොහෝ ධර්මදර විනේදර සුපේසල ශික්ෂාකාමී පෙරණමක් බවට පිළිවෙලින් පැමිණි මාර්ගඵල වලටපත් වෙලා උන්වහන්සේ මේ මිලිඳු රජුරෝ මුණ ගැහෙන්නේ. මිලිඳු රජුරෝ මුණ ගැහෙනකොට ඒකේ තියෙනවා යකදුරෙක් දැක්කට පස්සේ පිසාචයෙක් යන්සේ බය වෙනවද? ඒ විදිහට බය වුණා කියනවා. එහෙමයි. රජුරෝ. රජුරෝ. එහෙමයි. ඊට පස්සේ චූටි මී පැටියෙක් මහා බලලෙක් දැක්කට පස්සේ යම්සේ බයතද ගැනීම වලටපත් වෙනවද? නාගසේන මහරහතන් වහන්සේ දුටු ගමන් ඊතරම් බයටපත් වුණා කියනවා. ඉතින් ඒ නිසා ඒ නාගසේන මහරහතන් වහන්සේත් එක්ක යම් දහම් සංවාදයක් කියලා රජුරෝ පිටත් වෙනවා. ඊට පස්සේ පවවදා දානෙට ආරාධනා කරනවා. 80000ක් සංඝයා සමග දානෙට වඩින්න. ඒ දානෙට වැඩම කරලා ඒ දාණයෙන් පස්සේ 19ක් ඉතුරු කරගෙන අනිසංගය වඩම්මලා උදේ 10ට 11ට පටන් ගත්ත සාකච්ඡාව රෑ 12 ඉවර වෙනකොට ඒ ඒ ඒ දවසේ සිද්ධ වෙන සාකච්ඡා මාලාව තමයි පළවෙනි පොත් වහන්සේගෙන් ඉගෙන ගන්නේ. දැන් රහතන් වහන්සේ රාත්‍රියේ රජතුමා විසින් ලක්ෂයක් වටිනා සලුවෙන් පුදන ලදුව ඒ රහතන් වහන්සේ රාත්‍රියේ වඩිනවා. බැලලා දැන් රජුරෝ පුදුම විදිහට සන්තෝෂයටපත් වෙලා නාගසේන මහරහතන් වහන්සේ ගැන සිහි කර කර ඒ රාත්‍රිය ගත කරන්නේ. දැන් මේකේ තියෙනවා ඒ සියලු දෘෂ්ටින් මැඩලන්නා වූ බලවත් බුද්ධියකින් හෙබියා වූ තියුණු නුවණැත්තා වූ මිලිඳු රජතෙමේ නාගසේන මහරහතන් වහන්සේගේ ඥානය බිඳිනු පිණිස උන්වහන්සේ වෙත පැමිණියේ. එතන උන්වහන්සේ වෙත පැමිණියේ ඒ රහතන් වහන්සේගේ ඥානය බිඳින්න. තමන්ගේ අදහස් ඉස්මතු කරන්න. නමුත් එහෙම ළඟට ආවට පස්සේ ප්‍රශ්න විචාරද්දී කතා කරද්දී උන්වහන්සේගේ සෙවණේ ශිෂ්‍යෙක් විදිහට දෙවි මිනිසුන් අතර නාගසේන මහරහතන් වහන්සේගෙන් උත්තර ලැබූ ශිෂ්‍යෙක් විදිහට දෙවි මිනිස්සු අතර ප්‍රසිද්ධ වුණා. එහෙමයි ස්වාමී. ඊට පස්සේ මේ විදිහට රාත්‍රියේ උන්හා ඒ නාගසේන මිලිඳු රජතුමා ධර්මයේ නවාංග ශාස්ත්‍ර ශාසනේ සුත්ත ගෙය්‍ය වෙය්‍යාකරණ ජාතක අබ්බූත ධම්ම ඊළඟට වේදල්ල ගාථා ඉතිඋත්තක ආදි වශයෙන් නවාංග ශාස්ත්‍රීය ශාසනය තියෙනවා. එහෙමයි. ඒ ඒ නවාංග ශාස්ත්‍රීය ශාසනයෙම මුළු බුද්ධ වචනයෙම නුවණින් විමසා විමසා විමසා ඉන්නකොට මේ රජතුමාට මේ සූත්‍රයේ මෙහෙම තියෙනවා නම් අහවල් තැන මෙහෙම තියෙනවා නම් මේ දෙක එකතු වුණාට පස්සේ ගැටලුවක් ඇති වෙනවා කියලා රජතුමා ගැටලු හිතෙන් හැදුවා. මේ සූත්‍රය මෙහෙම තියෙනවා අර සූත්‍රය මෙහෙම තියෙනවා. ඒතර මේ දෙක එකතු වුණාට පස්සේ මේ සූත්‍රයට අර සූත්‍රය ගැලපෙන්නේ නැහැ කියලා කෙනෙකුට කියන්න පුළුවන්. එහෙමයි. කියලා රජතුමා හිතුවා. එහේ ස්වාමීන්. හිතලා රජතුමා කිසි කෙනෙකුට විසඳන්න බැරි දුෂ්කර දෘෂ්ටිවාදීන් දෘෂ් මේ වාදයේ පිණිස ගන්නා වූ මෙන්ඩක කියලා ප්‍රශ්නයක් දැක්කා. එහෙමයි ස්වාමීන්. මෙන්ඩක ප්‍රශ්නය කියලා කියන්නේ අවුල් වූ බැටළු ලොම් වගේ තියෙන ප්‍රශ්න. එතකොට අවුල් වූ බැටළු ලොම් වගේ තියෙන ප්‍රශ්න සමුදායක් රජතුමා බුද්ධ ශාසනය සම්පූර්ණයෙන් විමසලා විමසලා ඒ කියන්නේ මතක් කරලා අහවල් සූත්‍රයේ අහවල් සූත්‍රයේ කියලා ගොනු කොල්ලා ගොනු කොල්ලා ගොනු කොල්ලා ඇරන් මේ කෙනෙකුට කිව්වොත් එකපාරම ගල් ගැහෙන විදිහේ ප්‍රශ්න ටිකක් හැදුවා. එහෙමයි ස්වාමී. සමහර වෙලාවට අර දැන් රජතුමා මේ අවුරුදු 50 ගානක් රජතුමාට කතාවක යෙදෙන්න නැතිව රජතුමාගේ හිතේ තියෙන සියලු ප්‍රශ්න විසඳපු නාගසේනයන් වහන්සේ මුණ ගැහුණාට පස්සේ මහා දහම් ප්‍රීතියකින් මම හිතන්නේ ඉදා රෑ නිින්ද යන්න නැතුව ඇති මහත්තයා. එහෙමයි ස්වාමීනි. නේද? ඒ ප්‍රීතිය හිතට ආවට පස්සේ නිින්ද යන්නේ නැහැ නේ. ඒ නිසා නිින්ද නිින්ද ගියේ නැහැ. ඒකයි මේ රජ්ජුරුව මේ රාත්‍රියේ මේකම හිත හිතා ඉන්නේ. ඊට පස්සේ එහෙම සිහි කරලා මෙන්ඩක නැමැති ප්‍රශ්නයක් සිහි කරනවා. එහෙමයි. මෙන්ඩක ප්‍රශ්නේ කිව්වේ කිව්වේ අවුල් වූ බැටල් ලොම් ජාලයක් වගේ. බොහෝ සංකීර්ණයි කියන බොහෝ සංකීර්ණයි කියන එක. උබතෝ කෝටිකයි කියන එක. ඊට පස්සේ දැකලා කල්පනා කළා අපේ බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ ශාසනේ පරියාය ධම්මං දේශේති. පරියාය වශයෙන් ධර්මයේ දේශනා කරලා තියෙනවා. ඒ පරියාය කියන්නේ එක එක ක්‍රම විදිහට. ඊළඟට තියෙනවා යම් යම් කරුණු අරඹය සන්දහාය භාසිත ධර්මයේ තියෙනවා. යම් යම් කරුණු අරඹය ධර්මයේ දේශනා කරලා තියෙනවා. එහෙමයි ස්වාමී. ඊට පස්සේ දේශනා කරලා තියෙනවා ස්වභාව ධර්ම දේශනා. එහෙමයි. ස්වභාව වශයෙන් ධර්ම දේශනා දේශනා කරලා තියෙනවා. එතකොට මහත්තයා පරියාය වශයෙන් ඊළඟට සන්දාය ඒ කියන්නේ යම්කිසි කරුණක් මුල් කරගෙන යමක් අරඹයා වගේ ස්වභාව වශයෙන් ධර්මයේ දේශනා කළ දෙන සාමාන්‍යයෙන් හොඳ දහම් දැනුම සූත්‍ර අධ්‍යයනය කරන්න හොඳ නුවණක් තියෙන්න ඕන. එහෙමයි ඒ නිසා තමයි සූත්‍ර අධ්‍යයනය කරන පිළිවෙල දේශනා කරලා නෙත්‍ති ප්‍රකරණය ඊළඟට පෙටකෝපදේශය ත්‍රිපිටකයේ අදාහරන්න උපදේශ වශයෙන් වෙනම තියෙනවා ක්‍රම. ස්වාමිනේ පාලි ග්‍රන්ථද ඒ ග්‍රන්ථ? පාලි ග්‍රන්ථ. එහෙමයි. මෙත්ති ප්‍රකරණේ කියලා එක එක මේ ණය වශයෙන් එක එක ක්‍රම වශයෙන් මේ ධර්මයේ කොහොමද තේරුම් ගන්නෙ කියලා. ඒ නිසා මහත්තයා නිකන් ගෙදරක කෙනෙක් ඉඳලා බුදුරජාණන්සේගේ ධර්මයේ කියවන්න ඕන කියලා සූත්‍ර දේශනා කියවන කියන ගිරවෙක් විදියට කියවන කියවන කියලා වචන මතක තියාගෙන ඉඳලා බුද්ධ ශාසනය අර්ථනම් තේරුම් ගන්න බෑ. එහෙමයි. අපි බුදුරජාණන් වහන්සේ කුමක් කරඹයා කොයි විදිහටද පරයාය වශයෙන්ද මේ දේශනාව කළා තියෙන්නේ? සන්දහය වශයෙන්ද යම්කිසි කරුණක් මුල් කරගෙනද ඊළඟට ස්වභාව වශයෙන්ද මේ දේශනාව කළා තියෙන්නේ කියලා ඥානයක් Tamand තියෙන්න ඕන. ඒ ඥානෙ උපද්වා ගන්න ලේසියෙන් බෑ. ඒ නිසා තමයි ඥානෙ උපද්දවන ක්‍රම විදිහට පිටකෝපදේශේ ඊළඟට nettippakaranaya වගේ පොත් වහන්සේලාගෙන් සූත්‍ර දේශනා අධ්‍යයනය කරන හැටි උගන්වලා තිනවා. ඊට පස්සේ උදාහරණ අරන් තිනවා. දැන් අපි ගත්තොත් එහෙම කාම සූත්‍රය, ආලවක සූත්‍රය, ඒ වගේ සූත්‍ර වලින් කොටස් අරන් තිනවා. දැන් බලන්න මේ සූත්‍රයේ මේ වගේ අර්ථයක් තියෙනවා. ඒක වාසනා භාග්‍ය සූත්‍රවලට ඊළඟට ක්ලේශ භාග්‍ය සූත්‍රවලට ඊළඟ නිර්වාණ භාග්‍යයේ සූත්‍ර විදිහට මේ විදිහටයි මේක විග්‍රහ වෙන්නේ කියලා උදාහරණ දීලා තියෙනවා. එහෙමයි. එතකොට අපි සූත්‍රයක් කියවපු පමණින්ම මේ අපි සියල්ල දන්නවා කියන තැනකට આવොත් කෙනෙක් ඒක යාගේ ලොකු වැරදීමක්. එහෙමයි ස්වාමීනි. ඒක යාගෙන් වෙච්ච ලොකු වැරදීමක්. එහෙමයි. ඒ නිසා හැම වෙලාවෙම මතක තියාගන්න ඕන මේ බුදුරජාණන් වහන්සේ පරයාය වශයෙන් ධම් දේශනා කළා තියෙනවා. යම් යම් කරුණු මුල් කරගෙන දේශනා කළ තියෙන ස්වභාව ධර්මානුකූලව ධර්ම දේශනා කළා තිනවා. අපි දැනගන්න ඕන බුදුරජාණන් වහන්සේ කුමක් අරඹයාද මේ දේශනාව වදාළේ කියලා. ඉතින් රාජ්‍යරෝ දැනගත්තා භාග්‍යතුන් වහන්සේ මේ මේ විදිහට ධර්මයේ දේශනා කරන්නේ. නමුත් කෙනෙක් එකපාරම සූත්‍රයක් කියවපු පමණින් ඒ කෙනාගේ හිතට එන්න පුළුවන් එක දෘෂ්ටි අදහස්. එහෙමයි. මෙහෙම තියෙනවා නම් මෙහෙම වෙන්නේයි. මෙහෙම තියෙනවා නම් මෙහෙම වෙන්නේයි කියලා අදහස් එන්න පුළුවන්. එහෙමයි. එතකොට ආන් ඒ වාගේ අදහස් එනකොට කෙනෙකුට මේ ජින ශාසනයේ ඇති ධර්මයේ අර්ථය දන්නේ නැතුව අර්ථය තේරුම් ගන්න යාට බැරුව අවුල් වී ගිය අවුල් අවුල් වෙලා හිතෙන් අවුල් වෙලා ගිහිල්ලා අනාගතේ ගොඩාක් දෘෂ්ටි ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අන්න ඒ දෘෂ්ටි ඇති වෙන්න පුළුවන් තැන් ටික මම එකතු කරලා මෙන්ඩක ප්‍රශ්නේ නම් වූ ප්‍රශ්නයක් නාවිසේනයන් වහන්සේගෙන් අහනවා. එහෙමයි. ස්වාමීනි මහත්තුම පුණ්‍ය සංස්කාරයක් රජුරු ඇති කරගන්නේ ඒ රාත්‍රියේදී. ඔව් දැන් මේ ඉන්නකෝ මේ දැන් මේ බලන්න මෙතන දිනනවා අපගේ සොඳුරු ධර්ම කතිකානන් වහන්සේ පහදවාගෙන මේ මෙන්ඩක ප්‍රශ්නයන්ගේ අවුල් සිඳ බිඳ දමන්නේ. එහෙමයි. එවිට අප නාගසේන තෙරපාණන් විසින් පෙන්වන ලද මාර්ගයේම අනාගත ධර්ම කතිකයෝද දහං ගැටලු නිර්වුල් කර ගන්නාහ. එහෙමයි ස්වාමීනි. එතකොට අපේ නාගසේන මහරහතන් වහන්සේ ප්‍රශ්න විසඳපු ක්‍රමේ අනාගතයේ ධර්ම කතිකයෝ ප්‍රශ්න විසඳනවා කියන්නේ. එහෙමයි. හරියට හරි. හරියට හරි ඒ ක්‍රමය. නාගසේන මහරහතන් වහන්සේගේ මේ ධම් උත්තර සහ ප්‍රතිඋත්තර. මේකනම් අද කාලෙත් අනාගතයටත් මේ ධර්මයේ බබළුවන්ටත් එන දහම් ගැටලු निराකරණය කරගන්න පුදුම පහන් ආලෝකයක්. පුදුම මඟ පෙන්වීමක්. පුදුම උදාහරණයක්. පුදුම ආදර්ශයක්. ඉතින් ඒ නිසා මිලින්දි රජුරෝ ඒ විදිහට ඒ රාත්‍රියේ කල්පනා කළා ඔන්න පහවදා උදා වුණා. දැන් මේ තුන්වෙනි දවස. පහවදා හොඳට නෑවා. නාලා සිරසේ අත් දෙක එකතු කරගෙන වන්දනා කළා ශාස්ත්‍රුන් වහන්සේට. වන්දනා කරලා අතීත අනාගත වර්තමාන තුන් කාලෙම සම්මා සම්බුදුවරුන්ට මාගේ নমස්කාරය වේවා කියලා බුදුගුණ සිහි කළා. හිතන්නකෝ ඔය වාගේ රජ කෙනෙක් කොහෙන් හොයන්නද? එහෙමයි ස්වාමී. අපේ රටේ එකෙකුට උදේ නැගිට ගමන් මහයොන්ට මම මේ කියන්නේ රට පාලනය කරන පාලකයෝ කියන උන්ට බුදු ගුණයක් මතක් වෙයි. අපේ රටේ එකෙක් දෑත නල්ලේ තියාගෙන සාදු කිය බුදු ගුණ කිය වඳි. ඒ ශාපන මේ ලංකාවට ගැහුවේ. ඉතින් ඒ නිසා මෙන්න රජවරු මෙන්න රජවරු. ඉතින් බුදු ගුණ කී කියා බුදු ගුණ කී කියා වන්දනා කරලා මේ බුදු ගුණ සිහි කරලා සිල්පද 8ක් සමාදන් වුණා. දැන් මේ මේ සිල්පද 8 සමාදන් වෙන්නේ මෙන්ඩක ප්‍රශ්නේ නම් වූ අනාගතයේ අවුල් වියවුල් කොට මේ සූත්‍ර දේශනා වචන මාත්‍රෙන් කියවලා මතක මාත්‍රෙන් මතක තියාගෙන ගැටක ගහ ගැටක ගහ රෝල් කර කර මිනිසු ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ ප්‍රශ්න අහන ඒවා මම හිතෙන් හදලා නාගසේන මහරහතන් වහන්සේගෙන් අහලා මම මේවා දැම්ම විසඳලා තියෙනවා කියලා හිතාගෙන ඒ ප්‍රශ්න ටික අහන්න සුදුසෙක් විදියට සිල්පද 8ක් සමාදන් වෙනවා. ඒ අතමහන්තයා මේ 아무තු සිල්පද 8ක්. අපි ඒකට පුංචි ප්‍රවේශයක් ගමු. කල්පනා කරනවා අදින් මතු සද්දිනක් පුරා ಗುಣධර්ම 8ක් සමාදන්ව තපසේ හැසිරිය යුතුයි. ඒ මම පුරුදු කරන තපස් ඇතිව ආචාර්ය පාදයන්න් වහන්සේ සතුටු කොට මෙන්දක ප්‍රශ්නය අසන්නෙමි. මම සිල්පද 8ක් සමාදන් වෙලා මේ අෂ්ට මේ පද සමාදන් වෙලා මගේ ගුරුවරයාට මම ප්‍රතිපත්තියෙන් පුදලා මේවා අහන්න සුදුසෙක් වෙනවා මම. අහන්න සුදුසෙක් වෙනවා කියලා මිලිඳු රජතුමා තුනුරුවන් සරණ ගිහිල්ලා සියලු රාජ ආභරණ ගලවලා කසාවතක් පොරවගත්තා. හසාවත් සිවුරක් වගේ සලුවක් අරට දාගෙන හිස බෑවා වගේ සීනිදු සලුවකින් කෙස් ගැට ගහගත්තා. සමහරවිට මට හිතුණා එකපාරම මේ මේ මිලිඳු රාජ ප්‍රශ්නේ අපි මේ පොතට දාලා තියෙන රූපේ හිස ගැට ගහලා තියෙනවා. පටියක් තියෙනවා නේද? සංසෙන්නේ එහෙමයි. සීනිදු සලුවකින් කේසේ ගැට ගහගත්තා. ඒකෙන් අදහස් කළේ රජුරු කිස් බෑ වගේ කියලා. එහෙමයි. ඊට පස්සේ ගැට ගහගෙන අන්න අෂ්ට ගුණ ධර්මයන් සමාදන් වුණා. එහෙමයි. ඒ අෂ්ට ගුණ ධර්ම මොනවද කියලා අපි මේ ಗುಣධර්මයට බලමු. මා විසින් මේ සතිය තුල රාජානුශාසනය නොකල යුත්තේය. මම මේ සතියේ රාජ අනුශාසනා කරන්නේ නැහැ. ඊළඟට රාග සහිත වූ සිතක් නෝපදවිය යුත්තේය. මම මේ සතියේ රාග හිතක් උපද්දවන්නේ නැහැ කියලා හිතුව රජුරු. එහෙමයි. කොහොමද මේ රජවරු? පුදුමයිනේ. පුදුමයි සාම. අතිශයින් පුදුමයි. ද්වේෂ සහිත වූ සිතක් මං උපද්දවන්නේ ඕන ප්‍රශ්නයක් අහන්ද කියන්න කලින් තමන් සුදුසෙක් කරගන්නවා ඒ රජුරු. මේ රජතුමා නම් අද්භූත කෙනෙක් ඊට පස්සේ තියෙනවා මෝහ සහිත වූ සිතක් නූපද වෙන්නේ මෝහ සහිත සිත කියන්නේ බය වෙන ඒවා තැතිගන්න ඒවා මුලා වෙන ඒවා රැවටෙන ඒවා අන්ධමන්ද වෙන ඒවා ආතප්පාතක් නැති හිතවිලි මම හිතන්නේ ඊළඟට දාසකංකරු ජනී ජනයා කෙරෙහිද යටහත් පැවතුම් ඇතිව ඉන්නවා කියලා හිතුවා වැඩ කරන කෙනාටත් යාට මේ රජ කෙනෙක් නේ. මහා අධිරාජ්‍යයක් මෙයා. අධිරාජ්‍යය කියලා කියන්නේ විශාල ප්‍රදේශයකට අධිපතිකම් කරන ඊළඟට බොහෝ දෙනා අතර ප්‍රසිද්ධ රජ කෙනෙක් මේ රජුරු. එහෙමයි ස්වාමී. මහත්ය මෙහෙම එකක් තියෙනවා. දැන් මේ රජවරු ගැන ඉන්දියාවේ දන්නේ නැන්නේ. එහෙමයි. මහත්ය පිළිවෙලකට ලියවුණ රාජවංශයක් සහිතව මේ වංශ කතාවක් තියෙන්නේ ශ්‍රී ලංකාවට. එහෙමයි ස්වාමීනි. ඉන්දියාවට ඒ නෑ ඉන්දියාවේ වංශ කතා විනාශ කළා. එහෙමයි. අදටත් ඉන්දියාවේ ඉතිහාස කතා හොයාගන්නේ ලංකාවේ මහවංශයෙන්. එහෙමයි. ලංකාවේ මහවංශය ඇසුරෙන් ඉන්දියාවේ තොරතුරු හොයාගන්න. ස්වාමීනි අපි ජාතියක් විදිහට මොනතරමින් මේ ආඩම්බර වෙන්න ආඩම්බර වෙන්න ඕනද ඉතින් ඒකට මිනිස්සු ගරහනවනේ. එහෙමයි ස්වාමීනි. අපිට අයන්නේ ඉඳලා විස්තර තියෙනවනේ. ලංකාවේ. අයන්නේ ඉඳලා විස්තර තියෙනවා. ඉතින් මේ මෙච්චර පැහැදිලි විස්තරව නිර්වෘල් විදියට අපේ රාජවංශයේ ඊළඟට ඉතිහාසෙ වෙච්ච දේවල් නිර්වෘල්ව තියෙද්දී ඒ ඉතිහාසයටම මිනිස්සෙක් දරහනවා මොනවා කරන්නද එහෙමයි ස්වාමී මොනවා කරන්නද කරන්න දෙයක් නැහැ ඉතින් ඒ නිසා ඉන්දියාවේ මේ රජුරෝ පහළ වුණා මේ රජුරෝ පහළ වුණා මේ රජුරෝ මෙහෙම කළා මෙහෙම කළා කියලා අනුපිළිවෙලින් එන වංශ කතාව විනාශ කරලා තියෙන ඉන්දියාවේ එහෙමයි ස්වාමී ඉතින් ඒ නිසා මම දැක්කා මම අශෝක අධිරාජ්‍යය ගැන කරපු පරේෂණ වාර්තාවකක තමයි මම ඒක විස්තරය දැක්කේ. ඒ තමයි ඒකේ පැහැදිලිව කරුණු සහිතව දක්වලා තියෙනවා. ඒ ඉතිහාසයේ ගොඩාක් විනාශ වුණා මහා ලංකාවේ මහාවංශය ඇතුරින් තමයි ඉන්දියාවේ ගොඩක් කරුණු ඒ අය තේරුම් ගන්නවා කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ මේ විදිහට මේ දාසකංකරු ජනී ජනයා කෙරේ යටහත් පහත් වෙ ඉන්නවා. කයින් වචනයෙන් කෙරෙන ක්‍රියාව රැකගෙන ඉන්නවා. කයින් වචනේ මේ අකුසල් වෙන්නේ නැති වෙන්න ඉන්ද්‍රියන් සය ඊටා හොඳින් රැකගෙන ඉන්නවා. ඇහෙන් රූපයක් බල්ලා රාග සිතක් උපද්දව ගන්නෑ, ද්වේෂ සිතක් උපද්දව ගන්නෑ. කනෙන් ශබ්දයක් අහලා රාග සිතක් උපද්දවන්නේ නැහැ, ද්වේෂ සිතක් උපද්දවන්නේ නැහැ. නාසයෙන් ගඳ සුවඳ විඳලා දිවෙන් රසය විඳලා, කයෙන් පහස විඳලා, මනසින් අරමුණු සිතලා රාග සිතක් උපද්දවන්නේ නැහැ, දේශ සිතක් උපද්දවන්නේ නැහැ. මේ විදිහට කෙලෙස් සහිත ඒවා ඇහෙන්, කනෙන්, නාසයෙන් ගන්න නැතුව ඇහැර අයි ඉන්ද්‍රියන් හරි සංවර කරගන්න. ඉතින් මම මේ මාස මේ සතියේ ඉන්ද්‍රයන් සංවර කරගන්නවා කියලා රජුර සමාදන් වුණා. මෛත්‍රී භාවනාවෙම සිත පවත්වාගෙන ඉන්නවා කියලා. රජතුමා සමාදන් වුණ හැම වෙලාවෙම රජුර දවස් 7ේම මෛත්‍රී සිතෙන් හිටියේ. ඉතින් මේ විදිහට අටවැදෑරුම් ගුණධර්ම සමාදන් වෙලා සිත පිහිටුවාගෙන මාලිගාවෙන් පිටට වඩින්න නැතුව සත් දවසක් රජුරෝ ගත කරලා තියෙනවා ප්‍රශ්න අහන්න Taman සුදුස්සෙක් වෙන්න. එහෙමයි සර්. අද කාලේ මිනිස්සේ කාපු ගමන් මූණ දැක්ක ගමන් ප්‍රශ්න අහගෙන අහගෙන යනවා. එහෙමයි. නේද? සමහරලාට සංඝයාගෙන් කීක ප්‍රශ්න අහනවා. සමහර ප්‍රශ්න අහද්දී එයා සුදුසුත් නෑ ඒ ප්‍රශ්නේ අහන්න. එයා සුදුසුත් නෑ. අද කාලේ මිනිස්සුන්ට මේ ඥානෙ උපදින්නේ නැත්තේ ප්‍රශ්නයක් අහදින්වත් Taman සුදුස්සෙක් වෙලා නෙවෙයි ප්‍රශ්නේ අහන්නේ. එහෙමයි. ස්වාමීනි අවසරයි. ඔබ වහන්සේ අපට කරුණ පැහැදිලි කරමින් සිටියා රාජතුමන් සූදානම් වන ආකාරය. ස්වාමීනි මේ තුනුරුවන් ඇසුරු කරන්න විශේෂයෙන් ධර්මයේ පිළිබඳව පැන විසඳන්නේ ඒ කාරණා මුල් කොට මහරහතන් වහන්සේ අසුරු කරන්නවා ඉන්නේ. ඉතින් මේ අවස්ථාවන් සඳහා රජතුමන් සූදානම් වන පරිසරේ ස්වාමීනි මේ ශ්‍රාවකයන් විදිහට අපි කුමන ආකාරයෙන් මේ කාරණාව ආදර්ශයට ගන්න ඕනද? අවශ්‍යයි ස්වාමීනි. ඒක තමයි හරි පුදුමයි මේ සිද්ධිය. එහෙමයි. ඉතින් මේ වාගේ මේ වාගේ ධර්ම කතාවකට මේ වාගේ පෙර සූදානමක් එහෙමයි හරි පුදුමයි එහෙමයි ඉතින් ඒ නිසා තමයි අවසානයේ මහත්තයා මේ වගේ විස්තර තියෙන තැන්වල තියෙනවා මේ රජ්ජුරුව අවසානයේ අරහත්ත්වයටපත් වෙනවා. එහෙමයි ස්වාමීනි. ඒකට යන මාවතේනේ. නොවේ තියෙන්නේ කොහොමද? එහෙමයි. ඉතින් ඒ නිසා දැන් රහතන් වහන්සේ භජනය කරන්න, ඇසුරු කරන්න ಗುಣධර්ම 8ක් සමාදන් වුණා. රාජානුශාසනා කරන්නේ, රාග හිතක් උපද්දවන්නේ, ද්වේෂ හිතක් උපද්දවන්නේ, මොහෝ හිතක් උපද්දවන්නේ, දාසයන්ට පවා යටහත්ව ඉන්නවා. ඊළඟට කයෙන් වැරද්ද කයෙන් වචනෙන් වැරද්දක් කරන්නේ ඉන්ද්‍රියන් සංවරය කරගෙන ඉන්නවා මෛත්‍රී භාවනාවෙන් එනවා. දවස් 7 මේ විදිහට ඉඳලා මාලිගාවෙන් එළියට බහින්න නැතුව කසාවතක් පොරවාගෙන හිස සලුවකින් වහගෙන මේ ගැට ගහගෙන පැවිදුණා වගේ හිටියා කියනවා. ඉතින් මෙහෙම ඉඳලා 8 වෙනි දින රාත්‍රිය අවසන් වෙලා වේලාසනින් හීලා ආහාරය අරගෙන බිමට නැමුරු වුණ ඇස් ඇතිව පමන දැන කතා කරමින් මනාව පිහිටුවාගත් ඉරියව් ඇතුව නොවිසුරුණු සිත් ඇතිව ඔද වැඩුණු සිත් ඇතිව ඊතා පහන් වූ සිතෙන් අපේ නාගසේන මහරහතන් වහන්සේ වෙත පැමිණ උන්වහන්සේගේ පාකමල් ශිරසින් වැඳ එකත් පස්ස සිත ගත්තේ. එහෙමයි. සිතකට මෙසේ පැවසුවේ. අපිට මතක් වෙන්නේ කවුරු වගේද? භික්ෂුන් වහන්සේ නමක් වගේ. එහෙමයි ස්වාමී. මනා සංවර තෙරපාණන් වහන්සේ නමක් වගේ. එහෙමයි. කොහොමදනේ? එහෙමයි ස්වාමී. ඉතින් නාගසේන මහරහතන් වහන්සේගේ සිරිපා වන්දනා කළා නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා මෙහෙම ස්වාමීනි නාගසේනයන් වහන්සේ මා විසින් ඔබ වහන්සේ සමග සාකච්ඡා කළ යුතු කරුණු ටිකක් තියෙනවා. එහිලා තුන්වැන්නේ නොකමවිත්‍ය යුත්තේ. අපි දෙන්න විතරයි මේ කතා කරන්නේ තුන්වෙනි කෙනෙක් එපා. ජනයා රහිත වූ හුදකලාවේ අංග 8කින් යුක්ත වූ ශ්‍රමණ සාරූප්‍ය වූ යම් වචනයක් ඇද්ද? එහිදී ඒ ප්‍රශ්නේ ඇසිය යුතු වන්නේ. ජනයා නැති හුදකලා තැනක ශ්‍රමණ සාරූප්‍ය වූ තැනක ඉඳලා මේක අහන්න ඕන. කිසිම මම ප්‍රශ්නේ අහනවා ඔබ වහන්සේගෙන් ඔබ වහන්සේ කිසිම රහසක් තියන්නේ නැතුව මට උත්තර දෙන්න. එහෙමයි සර්. ඊට පස්සේ යහපත් සාකච්ඡාවක් පැමිණි කල්ලි රහස්‍ය කරුණු අසන්නට මම සුදුසුයි. රහස් දේවල් තියෙනවා නම් මම ඒව අහන්න සුදුසු කෙනෙක්. උපමා වෙනුත් මට අර්ථ විග්‍රහ කරලා දෙන්න ඕන. එහෙමයි. ස්වාමීනි නාගසේනයන් වහන්සේ බහා තැබිය යුතු දෙයක් ඇති කල්ලි ඒට සුදුසු වෙන්නේ මහ පොළොව. දැන් බිමින් තියන්න ඕන කියලා යමක් තියෙනවනම් බහා තබන්න. ඒකට සුදුසුම දෙන කොයිද? මහ පොළොව. මහ පොළොවනේ. ඒ වගේ තමයි ස්වාමීනි මොනවාරි සාකච්ඡාවක් පැමිණි කල්ලි රහස් දේවල් කියන්න ඕන නම් මම තමයි සුදුසු කෙනා. එහෙමයි සර්. හොඳ නැද්ද? හරි ලස්සනයි නේද? එහෙමයි. ඊට පස්සේ තියෙනවා ඉක්බිති ගුරු ගුරුදේව දේවයන් වහන්සේ සමග ජනයා රහිත වනයේට පිවිසි මිලිඳු රජතෙමේ යැමේ ඇසුවේ. ඊට පස්සේ රජ පිරිසෙන් වෙන් වෙලා මිලිඳු රජුරෝ මේ නාගසේන මහරහතන් වහන්සේත් එක්ක වනයේ ඇතුළටම ගියා. එහෙමයි. වනයේ ඇතුළට ගිහිල්ලා කියනවා ස්වාමීනි රහස්‍ය කතා කරන්න නම් එහෙමයි. රහස් දෙයක් කතා කරන්න නම් නුවණ තියෙන කෙනා ස්ථාන 8ක් මං අරින්න ඕන. එහෙමයි සම්. ඔන්න ඔබටත් වැදගත්. එහෙයි. රහස් දේවල් කියනවා නම් ස්ථාන 8ක් මං අරින්න ඕන. එහෙමයි. ස්වාමීනි අවසරයි. රජතුමන් රහසේ මේ සාකච්ඡාව සිදු කරන්න වමනයි කියලා අදහස් දරන්නේ ඒ අදහස් දරන්නේ මහත්තයා මේක මෙයා බුද්ධ ශාසනයේම තියෙන කරුණු ටික සිහි කළා අර අවුල් වූ බැටළු ලොම් වගේ ඒවනේ එහෙමයි ඉතින් රජතුමා මේ වෙලාවේ කොයි වගේ උත්තරයක් එයිද කියන එක දන්නේ නැහැ එහෙමයි ස්වාමීනි කොයි වගේ උත්තරයක් මේවට එයිද කියන එක දන්නේ නැහැ ඒ නිසා මොකටත් මම තනියෙන් අහනවා එහෙමයි. කියලා තමයි පරිසරය අහන්නේ. තව තවත් කරුණු ඇති. ඒ වගේ කියනවා රහස්යෙන් රහස් කාරණා කතා කරන කෙනෙක් ස්ථාන 8ක් මං අරිනවා. ඒ නිසා ඔයාලත් රහස් කරන ඔයාලත් කැමති නම් රහස් දේවල් කතා කරන්න. මේ ස්ථාන 8න් මං අරිනවා. ඒක තමයි විෂම ස්ථානේ අත්හැරනවා. වංගු බංගු තියෙන උස් පහත් තැන් තියෙන තැනක රහස් දේවල් කතා කරන්න හොඳ නැහැ. සමහරවිට මේ කතා කරනවා එහා පැත්තේ ඇහෙනවා. දැන් සමහර අය රහස් දේවල් කතා කරනවා මේ එළියේ. ඒකට අදාළ එක්කින එහා පැත්තේ ඉනවා බිත්තියෙන් එහා. එහෙමයි. සමහරට මේ රහස් දේවල් කතා කරලා මේ හැරෙනකොට දොරෙන් එහා ඉන්නවා අනිත් එක්කෙනා. ඕන තරම් ඔබට අත්දැකීම් ඇති. විෂම තැන්වල ඒ කියන්නේ වල ගොඩැලි බිත්ති පවුරු වංගු වංගු කියන ඒ වගේ දැන්වල රහස් කතා කරන්න හොඳ නැහැ කියන්නේ. ඊට පස්සේ තියෙනවා බය සහිත ස්ථානේ. මේකට හේතු කියනවා පහත්. එහෙමයි ස්වාමී. බය සහිත ස්ථානේ, දැඩි සුළං හමන ස්ථානය, ආවරණීය ස්ථානය, දේවාල සහිත ස්ථාන. දේවාලයකදී රහස් කතා කරන්න හොඳ නැහැ. දේවල කියන්නේ පුදන තැන්වලදී. එහෙමයි ස්වාමී. මහා මාර්ගයේ පාරයි නිර්හස් දේවල් කතා කරන්න හොඳ නැහැ. සංග්‍රාම ස්ථානයේ අත්හරින්න ඕන. යුද්ධ තියෙන තැන්. එහෙමයි. නානකට අත්හරින්න ඕන. ඊට පස්සේ නාගසේන මහරහතන් වහන්සේ අහනවා මහරජාණෙනි මොකද මේ ওই කියපු ස්ථාන විෂම ස්ථාන බාහසයිසි ස්ථාන සුලංගමන ස්ථාන දේවාල ස්ථාන ආවරණ ස්ථාන මහා මාර්ග සංග්‍රාම ස්ථාන ඒ කියන්නේ යුද්ධ කරන තැන් නානතොට මොකද ඔයගේ රහස් කතා කරන්න එපා කියන්නේ එහෙසයි කියනවා ස්වාමිනී නාගසේනයන් වහන්සේ විෂම ස්ථානයේ සාකච්ඡා කළ කරුණ විසිරිලා යනවා. එහෙමයි. පැතිරිලා යනවා කට්ටියට. විනාශ වෙනවා කාන්දු වෙනවා. ඕක කායෙන් කායෙන් හරි යනවා. ඇයි අර රහසේ කියලා බ්‍රහ්මදත්ත රජුගේ කේවත්තයයි අර මේ වේදේ රාජ්‍යයේ අල්ලන්න කුමන්ත්‍රණය කරපු සතර කම්මන්ත්‍රණයක් ගිරවෙක් අහගෙන හිටියන්නේ. එහෙමයි. එහෙමයි. සතර ගම්මාන්තරනේ දිරවෙක් අහගෙන හිටියා. ඔය ස්ථාන රජුරන් පැහැදිලි කරන ස්ථානම වලට අයිති ඇති ඒ ඒ ඒ ස්ථාන තමයි. <laughs> ඉතින් ඒ නිසා තියෙන බය සහිත ස්ථානයේ රහස් කතා කරපුවා මනස තැති ගන්නවා. තැතිගත් කල්ලි අරුත් වැටෙන්නේ. හරියට කියන්න ඕන දේ තේරෙන්නේ ඇයි බය වෙන්නේ කියන්නේ. එහෙමයි. වටපිට බලනවා, අරේ බලනවා, මේ බලනවා කියන්න ඕනක කියෙවෙන්නේ නැහැ. කියන්නේ වෙන එකක්. එහෙමයි සම්මා. ඊට පස්සේ තියෙනවා දැඩි සුළං ඇති ස්ථානයේ රහස් කතා කරන්න ගියාම සද්ද ඇහෙන්නේ නැහැ හුළඟ නිසා. ඊළඟ ආවරණ ස්ථානයේ රහස් කතා කරන්න ගියාට පස්සේ ආවරණ වෙලා තියෙන තැන මේ රහස් කතා කරන්න ගියාට පස්සේ රහසේ සවන් දෙති. ඇයි හයියෙන් කියන්නත් බෑනේ. ඒක උඩ හරිය අමාරුවෙන් ඔළුව දික් කරගෙන තමයි රහස් අහන්න ඕනේ. දේවාල ස්ථානයේ අර්ථේ බරපතල බවට පත් වෙයි. දේවාලයක පූජ්‍ය ස්ථානයක වඳින පුදන ස්ථානයක රහස් කතා කරන්න ගියාම ඒක බරපතලයි කියනවා. ඒ නිසා දැන් ওই ළම කොල්ලෝ කෙල්ලෝ රවුම් ගහගෙන පන්සල් වලට ගිහිල්ලා ওই රහස එක එක ඒවා කතා කරනවා දේවාල වල යනවා බරපතලයි කියන ඒවා. ඒක ඊට පස්සේ අපි ගිහමු දේවලකට ගිහිල්ලා කතා කරලා අනේ ඔයා මගේ මං ඔයාගේ අනේ පනේ රත්තරන් මේ අය අර අය මේවයි කියලා කතා කරලා රහස් කතා කරනවා. එහෙමයි. ඒක දේවාලයක කතා කරන නිසා ඒ බරපතලයි ඒවා. එහෙමයි ස්වාමී. ඒ නිසා මේ දේවාලවලදී රහස් කතා කරන්න එපා කියනවා. පූජ්‍ය ස්ථාන, වන්දින පුදන ස්ථානවල. සාමාන්‍යයෙන් මේ කාලේ තිබ්බ තැන් විහෙර විහාර එහෙමයි. සෑමලුව, බෝමලුවදී රහස් කියන ඒවා සාමාන්‍ය මම මෙතනදීන් කිව්වේ මිනිස්සු පොරොන්දු වෙන ඒවා ඒ වගේ දේවල්. ඔව් ස්වාමීනි. ඒකයි. දැන් හැබැයි මේ වගේන් තේරෙනවා යම්කිසි සත්‍යයක් ක්‍රියා කරන ඒවා. ඒ වාගේ දේවල් විශේෂ කාරණා සෑමලුවේ, බෝමලුවේ බුදුන් වඳින තැන කරන එකේ විශේෂයක් තියෙනවා නේ. සිදු කරන්න ඕනේ. ඒ කියන්නේ ඒක බරපතල විදිහට යනවා ඊට පස්සේ. දැන් අර දැන් මේ දවස්වල මම හිතනවා සිංහල ජාතියට කැමතිනම් බුද්ධඝමට කැමතිනම් සිංහල ජාතියත් මේ බුද්ධ ශාසනයත් මේ ලංකාවත් බේරගන්න තියෙන්නේ සෙම්පතියෙක් වගේ මේ සත්‍ය ක්‍රියාව. තුනුරුවන් ගුණ අදිස්ථාන කරලා බුදුරජාන් වහන්සේ තුන් වතාවක් ලංකාවට වැඩිය බව අදිස්ථාන කරලා රුවන්වැලිසෑයේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ අදිස්ථාන කරලා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ධර්මයේ රැගෙන ආපු විස්තරය අදිස්ථාන කරලා දෙවරු බුද්ධ ශාසනයට උදව් කරන බව අදිස්ථාන කරලා බුද්ධ ශාසනයට සිංහල ජාතියට මේ ලංකාවට මේ අහිංසක දරුවන්ට සෙත් ප්‍රාර්ථනා කරන්න ඕන. අනිවාර්යෙන් සිංහලෙක් කරන්න ඕනයි. ස්වාමීන් අපි හැමදෙනාටම මේක කරන්න ඕන. හැමදෙනාටම කරන්න ඕන. දැන් මහමෙවුනාවේ සත්‍යක්‍රියාව මහමෙවුනා වෙබ්සයිට් එකේ එකක් දාලා තියෙනවා. ඉතින් ඒකෙන් දාන්න ළමයෙකුට කියලා ඒකේ print out එකක් අරගෙන ඒක බුදුන් වඳින තැනදී කියන්න ඕන. පින පුංචි පිනක් කළත් ඒ පිනෙන් ලංකාවට සිංහල ජාතියට බුද්ධ ශාසනයට සෙත් පතන්න ඕන. මේ හලාහල විෂ නැති වෙලා නැහැ. මොකද මේ විෂ පතුරවන මහයුන් ඉන්නවා තාම ඒ විදිහටම ඉන්නවා. ඒ නිසා පොඩි උන් කොච්චර කොට වුණත් මහයුන් ඉන්න නිසා උන් පැටව දානවා. මේ විෂ නැති වෙලා නැහැ. අනාගතේ ආපහු ලොකු ගින්නක් ඇවිලෙන්න පුළුවන්. අනාගතේ ලොකු දුකක් ඇති වෙන්න පුළුවන්. අනාගතේ ලොකු කඳුළු සැලීමක් වෙන්න පුළුවන්. ඒවා වළක්වා ගන්න සත්‍ය ක්‍රියාව කළ යුතුමයි. එහෙමයි ස්වාමීනි. ඉතින් ශෑයක් වැන්දොත් බෝධියක් වැන්දොත් බුදුන් වඳින තැන්වලදී ඒවා කරන්න. නිකාං කචකචක ගා තැන් තැන් වල ඉඳලා තේරුමක් නැහැ මේ සිංහල ජාතිය වෙනුවෙන් බුද්ධ ශාසනය වෙනුවෙන් ලංකාව වෙනුවෙන් සිතිවිල්ලක්වත් පවත්වන්න. ඒක ශේෂ්ඨයි. මේ සිංහල ජාතිය මහා ශේෂ්ඨ පිරිසක් මහත්තයා. එහෙමයි ස්වාමීනි. මේ සිංහල මිනිසුන්ගේ තිබ්බ ප්‍රෞඩත්වය, තේජස, බලය සුළුපටු එකක් නෙමෙයි. දැන් අර අවසානයේදී මේ මේ මේ සුද්ධ සුද්ධෝ මේ පිටරටේ ආපු ලියුමක තියෙනවා මෙච්චර පෙරදිග ආක්‍රමණය කරද්දී ලංකාව වගේ 60 ගුණයක් විශාල ඉන්දියාව ආක්‍රමණය කරද්දීවත් මුළු ආසියාවේ පෙරදිග රටවල් ආක්‍රමණය කරද්දීවත් ලංකාවට තරම් අවිආයුධ මේ වැය වුන්නේ නැහැ කියනවා. ලංකාවට තරම් ධනෙ වැයුන්නේ නැහැ කියනවා. ලංකාවට තරම් මේ ඔවුන්ගේ මනස වෙහෙසුන්නේ නැහැ කියනවා. ලංකාවේ අවසාන යුද්ධ කළා තියෙන්නේ සුද්දන්ගේ අභිමානය අවුක්නම්වන්න නෙවෙයි කියනවා. පණ බේරගන්න කියන සුද්දෝ ලංකාවේ අවසානයේ සටන් කළේ. එච්චර ලංකාවේ සිංහල මිනිහාගේ හයිය තිබ්බා. සිංහල මිනිහාගේ හයිය තිබ්බා. ඒ හයිය හැංග වෙලා තියෙනවා. එහෙමයි ස්වාමී. සිංහ පැටියක් ගුලි වෙලා මෝඩෙක් විදියට හෝ එහෙම නැත්නම් මොකේ පිංගුත්තරෙක් විදියට හරි කම්මැලි කමෙන් හරි සිංහ පැටියක් ඔය හරි බුදියාගෙන හිටියත් ඕක කූද්දපු ගමන් නැගිටිනවා. මොකද ඒක සිංහ පැටිය නිසා. නරියා කොච්චර තරම් කෑ ගැහුවත් නරියා කොච්චර ඉස්සරහට ආවත් නරියා කොච්චර සංනද්ද වුණත් නරියා නරියාමයි. එහෙමයි. ඒ නිසා සිංහල මිනිහාගේ තියෙනවා එනම තේජස. ඒ තේජස උපනංගල ගන්න අරන් බුද්ධ ශාසනයේ තෙද බල පතුරවන්න සත්‍යක්‍රියාව කරන්න ඕන. සත්‍යක්‍රියාව කරන්න ඕන. සිංහල අභිමාණයෙන් ඉන්න ඕන සිංහල මිනිහාට කරදරයක් වෙන්නේ නැහැ. මේක එහෙම ලේසියෙන් ගන්න පුළුවන් රටක් නෙවෙයි. ඒ නිසා මම ඒ කාරණාව සීකලේ මේ රජුරෝ රහස්කාරණා මේ දේවස්ථානේ කියන්න එපා බරපතල වෙනවා කියනවනේ. ඒ නිසා සෑමලුවේ බොමලුවේ බුදුන් වඳින තැන ඔබ සත්‍ය ක්‍රියාවක් කළොත් ඒක බරපතල විදියට මේ විශ්වයට පැතිරිලා යනවා. එහෙමයි. තේරුණා නේද? මේ නිසා ඒ කරුණ මේ විදියට තේරුම් ගන්න. ඊළඟට තියෙනවා දැන් මහා මාර්ගයේ රහස් කතා කරන්න එපා කියලා කියන්නේ මේ සාකච්ඡා කළ කරුණු තේරුමක් නැහැ. පාරේ මහා පාරේ ඒ කියන්නේ වැදගත් දේවල් මහා පාරේ කතා කරන්න එපා කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙයි. ඊට පස්සේ තියෙනවා සංග්‍රාම භූමියේ සැලෙන්නේ වේ. යුද්ධ පිටියේ සැලෙනවයි යුද්ධනේ. එහෙමයි ස්වාමීනි. ඊළඟට නානතොටේදී කතා කළ කරුණ වහා ප්‍රකට වෙයි. නානතොටේ කතාය කතා දෙකක් නැහැනේ. එහෙමයි සර්. ඒක පැතිරලා යනවනේ. නානතොටේ කතා කියන්නේ ඔය ස්ත්‍රින්ගේ කතාවල. එහෙමයි සර්. නානතොටේ බොහෝ පිරිස රැස් වෙන තැන් වල කතා කරන්න එපා ඒක ප්‍රකට වෙලා යනවා. එහෙයි. මේ මහත්ය මේවට තියෙනවා එක එක ඒවට උදාහරණ කතා අපිට කියලා <laughs> කියන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් මෙන්න ප්‍රශ්නේ ඉගෙන ගන්න. එහෙමයි. ස්වාමිනේ දැනුම් කාරණා නේද අපිට එක රැස් වෙන්නේ උඩ. ඒ තේරුණේ. දැනුම් දැනුම් කාරණා. ඔව් මේක විශේෂයෙන් තේරුම් ගන්න ඕන. එහෙමයි. හේතුව දැන් සාමාන්‍යයෙන් මේවා අහලවත් නැහනේ. එහෙමයි. සාමාන්‍යයෙන් අහලවත් නැහනේ. ඒ නිසා මේ අපි මේ වාගේ මේ වාගේ තැනක කතා කරන්න හොඳයිද නැ ඉස්සර මිනිසුන්ට තිබ්බා මේක. මේ අවුරුදු 50කට 60කට ඉතින් හිටපු අපේ සිංහලයාට හොඳට තේරුමක් තිබ්බා මේක මේ වෙලාවේ කතා කරන්න හොඳයි මේ වෙලාවේ හොඳ නැහැ. එහෙමයි. තේරුමක් දැන් ඉන්න අයිට ඉතින් එහෙම කරන්නේ නැහැ. එහෙමයි. ඉතින් කොහොම හරි මේ විදිහට කියලා කියනවා මීනඳු රජුරෝ ස්වාමීන් නාගසේනයන් වහන්සේ අටවැදෑරුම් පුජ්‍යලියෝ සාකච්ඡා කළ කරුණු වනසාදමති. ඒ කවර පුජ්‍යලයන් අට දෙනෙන්න. පුජ්‍යලියෝ අට දෙනෙක් ඉන්නවා ඒක විනාශ කරලා දානවා විශේෂ කාරණා. ඒකට නම් කියලා වැඩක් නැහැ. එයාගෙන් ඒක විනාශයකට ප්‍රතිඵලයක් ආවා යන්නේ නැහැ කියන එක. ඒ පුජ්‍යලිය කවුද? රාග චරිතයා. එහෙමයි ස්වාමීනි. ද්වේෂ චරිතය, මෝහ චරිතය, මාන චරිතය, ලෝභී පුජ්‍යලයා, අලස පුජ්‍යලයා, එක් දෙයක් පමණක් සිතන පුජ්‍යලයා, අඥාන පුජ්‍යලයා. ඔය අට දෙනා. ඊට පස්සේ නාගසේන මහරහතන් වහන්සේ අහනවා රජතුමනි මොකද්ද මේ අට දෙනාගේ තියෙන දෝෂේ? එහෙමයි. කියනවා ස්වාමීන් නාගසේනයන් වහන්සේ රාග චරිතය රාග හේතු කොටගෙන සාකච්ඡා කළ රහස්‍ය කරුණු වනසා දමනවා. විශේෂ කරුණක් යාට අහන්න ලැබුණේ. ඒකගේ රාගය වැඩි වුණාට පස්සේ අර විශේෂයක අමතක වෙලා යනවා. එහෙමයි දැන් එහෙම ඒවට උදාහරණ තම තමන්ගේ ජීවිත දිහා බලන්න. එහෙමයි. විශේෂ කටයුතු තියෙද්දිම රාගය මුල් කරගෙන ඒවා දෙවෙනි තැනට දාලා රාගය සංතර්පණය කරගන්න කොච්චර මිනිස්සු වෙහෙසෙනවද? ඒක වැදගත් නෑ අර විශේෂ දේවල් ඉගෙනගෙන. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ තියෙනවා ද්වේෂ චරිතය ද්වේෂ හේතු කරගෙන මේ විනාශ කරගන්නවා. පරාවට පස්සේ අර විශේෂ කාරණාව එයාට අමතකයි. ඒකෙන් ප්‍රතිඵලයක් කරා අර ඉගෙනගත්ත එකේ අර්ථයක් කරා එයාට යන්න බැරි ඊට පස්සේ මෝහ චරිතයත් එහෙමයි. ලෝභී පුජ්‍යලයත් එහෙමයි. අලස පුජ්‍යලයා කම්මැලි කම මුල් කරගෙන විශේෂ දේවල් අහන්න ලැබුණා කම්මැලි කමේ දැන් මම හිතනවා ලංකාවේ මිනිස්සුන්ටත් මේ කම්මැලි කමද කියලා. ඇයි රහස්‍ය දේවල් ඔක්කොම එළියට එනවනේ. එහෙමයි ස්වාමීනි. රහස්‍ය දේවල් ඔක්කොම එළියට එද්දී කම්මැලිකම නිසා අනතුරු පෙනිපෙනී ඉන්නවා. එහෙමයි. අනතුරු පෙනිපෙනී ඉන්නවා. එහෙසම්. ඒකෙන් රහස්‍ය දැන් තේරෙනවා නම් අපිට අනතුරක් එනවා කියලා සූදානමක් වෙයි. එහෙයි. ඒ රහසක් ආවනේ. එහෙමයි. පහුගිය දවස්වල රහස් ආවනේ. එහෙයි. එතකොට ඒ එන එනකොට සූදානමක් ඕනනේ. අලස වෙලා ඉන්නේ නැතුව. මහත්ය ආරක්ෂාවට මිනිස්සු සූදානම් වෙන්න ඕන. අභ්‍යන්තරයේ තුනුරුවන් සරණින් ආරක්ෂා වෙන්න ඕන, පුණ්‍ය ශක්තියෙන් ආරක්ෂා වෙන්න ඕන, බාහිර කයත් රැක ගන්න ඕන. ඉස්සර අපේ ගෙවල් වල අපිට හොඳ ආරක්ෂාවක් තිබ්බා. ඒ තමයි අපේ ගෙවල් වල දොර දොර තිබ්බා. ඒ දොර දෙපැත්තෙන් පොඩි මේකක් දාලා මැදට කිතුල් පොල්ලක් තමයි දාලා තියෙන්නේ. හරිද? ඒතර දොර වහලා තියෙද්දී කොහොමදත් අපිට ආරක්ෂාව. දොර අරිනකොට කිතුල් පොල්ල අතට අරගෙන තමයි දොර අරින්නේ. එතකොටත් ආරක්ෂාව. සාමාන්‍යයෙන් කිතුල් පොල්ලක් කියන්නේ කඩුවකටවත් කපන්න බෑ. එහෙනම් කිතුල් පොල්ලක්වත් මනුස්සයාගේ ආරක්ෂාව තියෙන්න ඕන. එහෙමයි. එහෙමයි. නේද? ඉතින් ඒ නිසා මේක දැන් කිතුල් පොල්ල කියන්නේ ආයුධයකුත් නෙවෙයිනේ. ඉස්සර සිංහල මිනිස්සු ගෙදරදී ඕන රෑ කෙලියට යන්නේ කිතුල් පොල්ල අතට අරන්. කඩුවෙන් යහුවා කිතුල් පොල්ල කැඩෙන්නේ නැහැ. හොඳ ගාඩ් එකක් දෙන්න පුළුවන්. එහෙමයි ස්වාමී. තේරුණානේ? සිංහල මිනිස්සයා කියන්නේ සාමාන්‍යයෙන් සිංහල මිනිස්සයා කියන්නේ ගිහිල්ලා මිනිස්සු ආක්‍රමණය කළා මිනිස්සුන්ට වද දුන්නයි නෙවෙයි. නමුත් Taman කරා මේ සතුරා පැමිණෙද්දී සිංහල හොඳට ආරක්ෂා වුණා ඒකෙන්. ඒකට හොඳට සිංහලයට අතපය හයිය තිබ්බා. මම හිතනවා ඒ නිසා වෙන්නේ ඉස්සර ගම්වල ගෙවල් කිතුල් පොළු තිබ්බේ. ඕන එකට කිතුල් පොළ තමයි ගන්නෙ. ආඩුවක් වගේ. ඉතින් ඒ නිසා ඒ අමතර කාරණා මේ මතක් වෙනවා මහත්මයා. කාලේ තියෙනවත් එක්ක. ඉතින් මේ ඒ නිසා අලස පුජ්‍යලයට කොච්චර මේවා කිව්වත් එහෙම දැන් ඕකත් අපිත් ඔය යම් යම් දේවල් නේ මේ කස්සියෝ කිව්වේ. ඉතින් කම්මැලියාට තේරෙන්නේ නැහැ මොකද්ද මේ කිව්වේ කියලා. තේරෙනා නේද? ඒකයි. ඉතින් එක් දෙයක් පමණක් සිතමින් සිටින පුජ්‍යලයාට එකාත්ම පමණ. දැන් අපි කියමු ළමයි ගින්දලා ගමු ඈ. ඕ ලෙවල් ගැන විතරක් හිතන එක. ඒ ලෙවල් ගැන විතරක් හිතන එකට මේ ජාතික වශයෙන් ප්‍රශ්නයක් එද්දී ආගමික වශයෙන් ප්‍රශ්නයක් එද්දී රටක් වශයෙන් ප්‍රශ්නයක් එද්දී ඒකට හිතේක වැඩ කරන්නේ නැහැ. මොකද හිත වැඩ කරන්නේ වෙන එක. එහෙමයි ස්වාමීනි. රස්සාවල් ඔය ඔය ඉන්න වෙලාව මේ දවස්වල මහත්තයා අපිට පණිවිඩ එනවා මිනිස්සු ප්‍රශ්න විසඳ ගන්න දෙනවා එක්කෝ ළමයිගේ ප්‍රශ්න එක්කෝ මේ පළහිලව් මොකක් හරි ඉතින් හරි කනගාටුවක් කියදෙනවා ජාතියක් වශයෙන් සිංහල ජාතියට මේ වින කඩන ප්‍රශ්නයක් ඇති වෙලා තියෙද්දී බුද්ධ ශාසනයට අනතුරක් පැමිණලා තියෙද්දී මේ උතුම් ශ්‍රී ලංකාවට අනතුරක් පැමිණලා තියෙද්දී මේ මිනිසුන් නම් වගාවක් නැහැ. උන් උන්ගේ ලෝකවල ඉන්නේ. එක්කෝ කෙල්ලෙක් හොයවා යනවා, එක්කෝ කොල්ලෙක් හොයවා යනවා, එක්කෝ මැසේජ් එකක් දැම්මේ නැහැ කියලා අඬනවා. එහෙමයි. එක්කෝ මේ දරුවා මේ බොනවා කියලා අඬනවා. මොකක් හරි එකක මැත්තේමයි ඉන්නේ මේ රට පෙරළුණත් උන්නනම් ගානක් නැහැ. සිංහල ජාතිය කාබාසිනියා වුණත් ගානක් නැහැ. එහෙමයි ස්වාමී. ආන්න ඒක තමයි මේ කියන්නේ. එක කරුණක් හිත හිතා ඉන්න කෙනාට විශේෂ වැදගත් දෙයක් කිව්වා කියලා තේරුමක් නැහැ. එහෙමයි. තේරුණා නේද? හරි ලස්සන විස්තර මේවා. ඊට පස්සේ තියෙනවා හත්යා මෙතන තියෙනවා අඥාන පුජ්‍යලයා අඥාන පුජ්‍යලයාට කොච්චර කිව්වත් තේරෙන්නේ. එහෙමයි. ඒ නිසා අඥාන පුජ්‍යලයාත් එක්ක කතා කරන විශේෂ රහස රහසිගත දේවල් එතනම නැති නැති වෙලා යනවා. එහෙමයි. සමනේ අවසරයි කාලේ නිමා වුණාද දවසේ. එහෙනම් අපි දැන් තව දෙනවා මේ විදිහට. හරි ලස්සනයි මේ රජතුමා විග්‍රහ කරන විග්‍රහ කෙරෙලි. එහෙමයි සර්. ඉතින් ඒ නිසා ඉතින් ඊළඟ දවසේ නම් අහන්න ලැබෙයි. එහෙමයි. රාජපෂ්ණිය සදහම් පිළිසඳර